السلام عليكم ورحمة الله وبركاته الحمد لله حمدا كثيرا وأشكره شكرا جزيلا على نعمة متكاثرة أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا محمدا عبده ورسوله اللهم صل وسلم وبارك على سيدنا نبينا محمد بن عبد الله وعلى آله الأطهار وصحبه الأصيام أما بعد قال الله تعالى في الكتاب العزيز والفرقان المجيد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لقد قال لكم في رسول الله لقد قال لكم في رسول الله أسوة حسنة صدق الله العظيم وصدق رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والحمد لله رب العالمين ಸಕಲ ಪ್ರಸಸಂ ಸರ್ವ ಬರದಾರಿ ಅಲ್ಲಾಹ್ ದೇವಿಯನ್ ಮಹಾಂತೇಟ ಹಿಮಿವೆವಾ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲ ಸರ್ವಲೋಕ ನಾಯಕೆಯ ಅತಿ ಉತ್ತಮ ನಬಿ ನಾಯಕ ಮೊಹಮ್ಮದ್ ಮುಸ್ತಫಾ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ತುಮಾಟತ್ එතුමාගේ බෙති මිත්‍රවන් සහාබි මිත්‍රවරුන්ටත් අනුකාමිකයන් සියලු දෙනාටත් මුමින් මුස්ලිම්වරුන්ටත් සලාම් සලවාත් හෙවත් කරුණාව දයාව සාන්ති සමාදානයේ පිරි සෞභාගී ජීවිතය හිමි වේවා මගේ හිතවත් සහෝදරවරුනි ජුම්මා තලාතා නිමිත්තෙන් අල්ලාහගේ සුද්ධ ස්ථාන වේද දේවස්ථාන සහභාගී සිටින ඔබ අල්ලාහගේ මාලිගයේ මන්දිරයට සහභාගී සිටින ඔබ ඒතිකාප් නියත් තබමින් අල්ලාහගේ සුද්ධ වදන් වාක්‍යයන් අසා සිටින මේ මොහොතේදී බය භක්තියෙන් ඒවා අසා සිත් තුළ තබා ඉස්ලාම් ධර්මනුකූල ජීවත් වීමට මඟ පාදා ගන්න ඔබ සැමට ඉස්ලාම් ධර්ම තුලින් ගමන් කිරීමට අපට ඔබටත් ඒ වාසනාවන්ත ලැබේවා මගේ හිතවත් සහෝදරවන්නි අද දින සුභා දේශනාවේ ලාංකික මුස්ලිම් ජනතාවටත් ඉස්ලාමයටත් ඇති වී තිබෙන ගැටලු ඉස්ලාම් ධර්මයට විරුද්ධව කටයුතු කරන එදිරිවාදිකම් විරෝධ අතාන් එයින් සිදුවමින් පවතින විපත විනාශ ගැන මෙයින් මුස්ලිම් ජනතාවත් ඉස්ලාම් ආරක්ෂා කිරීමට අල්ලා දෙවියන් වහන්සේගේ මඟ පෙන්විය කුමක්ද කියා අවබෝධ කර දීමට කරුණ කීපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මගේ හිතවත් සහෝදරවනි මුස්ලිම් ජනතාව සාංකික ජනතාවට පමණක් නොවේ. සමස්ත ලෝකයේ ජීවත් වන්නා මුස්ලිම් ජනතාවටත් ඉස්ලාමයටත් ආර්ථික දේශපාලන සංස්කෘතික සමාජ ජීවිතය බිඳවැටුණා. එපමණක් නොවයි පංචපාපෙන් පිරී සුරාව සූද්‍ය සොරකම් මිනිමෙරුන් දුරාචාර පංචපාපෙන් පිරී ලේවක් කරන සමාජය තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එපමණක් නොවේ අපේ ජනතාව මුස්ලිම් ජනතාවන අපි මේ වාද ભેද මත ભેද තබමින් අප අතර තිබෙන සංවිධාන සමිති සමාගම් සියලු දේම මුස්ලිම් ජනතාවට අභිවෘද්ධිය සඳහා සංවර්ධන සඳහා අපි මුතුමිත්තන් අපේ පෙරණ පෙරණි උදවියන් භාවිතා කර සංවිධාන සමිති සමා ඔක්කම අපේ වාද ભેද වලට බෙදී යාමට අපි පාවිච්චි කරමින් රටේ මුස්ලිම් ජනතාව ලක්ෂ 20 ජනතාවගේ ජීවිත හානි සිදුවමින් පවතිනවා පෞද්ගලික පෞල් ජීවිතය සමාජ ජීවිතය හැම තැනින්ම සාමය නැති වී සම්දුදබර උදා වී සමාජයේ බිඳ වැටී තිබෙන මොහොතයි මේ අවස්ථාව මේ තරම් භයානක තත්ත්වයේ උදා වී තිබෙන මොහොතක මේ ප්‍රශ්නට විසඳීම සඳහා දේශපාලන නායකයන් බුද්ධිමතුන් උගතුන් කරුණු කීපයක් ඉදිරිපත් කරනවා මේවාට විසඳුම් ගැනීමට නොයෙක් මාර්ග සොයා සිටිනවා නමුත් මේ සියලු දේම පරාජයට පත්වලා ප්‍රශ්න විසඳීමට නොහැකි වූ තත්ත්වයක් උදා වී තිබෙනවා. අල්ලා අපට ප්‍රකාශ කර තිබෙන ආකාරයට මහම්මතුමාගේ ජන්මදිනයේ සමරන සුභමෝතේදී එතුමා අපිට ප්‍රකාශ කළ තිබෙන ආකාරයට අපි ගමන් කිරීමෙන් පමණයි අපගේ ප්‍රශ්නට විසඳුම් ගන්නට පුළුවන්. මහම්මතුමාගේ ජන්මදිනයේ සමරන සුභමෝතේදී සුද්ධ කුර්ආන් දෙතේ කියා සිටිනවා. بسم الله الرحمن الرحيم ලකද කාන ලකුම් පී රසූලිල්ලාහි උස්වතුන් හසනා මොහම්මද් තුමාගේ ජීවිතය ඔබට ආදර්ශමත් ආලෝකමත් අලංකාරවත් ජීවිතයක් තිබෙන බව සුද්ධ කුර්ආන් තරින් කියා සිටිනවා එනම් මොහම්මද් තුමාගේ ගමන් පාරේ ගමන් කරමින් අල්ලාහගේ සුද්ධ වදන්හි අපි කටයුතු කිරීමෙන් මේ ප්‍රශ්න සියල්ලෙමෙට විසඳුම් ගන්නට පුළුවන් සුද්ධ කුර්ආන් 7 සිට ඔබගේ චින්තනා චේතනා යොමු කොට කල්පනා කර බලන අපිට අපගේ පෙරණ අත්තල මුත්තල කාලයේ සිට ඒ සහාබි මිත්‍ර කාලයේ සිට මුහම්මද් තුමාට සහාබි මිත්‍රවරුන්ට තාබින්ට අපට සිදුවී තිබෙන මේ කරදර හිංසා පීඩා සමානයි මුහම්මද් තුමා හිරගදර හිරගදම්මා ශිබ අබූ තාලිබ් ස්ථානයේදී මුහම්මද් තුමා ගල් වලින් ගසා සායබ්දකින් පිට කරන් මොහම්මතුමාට ගල්මුල්වල් පාරම් පමණක් නොවේ. එමා මක්කමා නගරේ සිට 60ක්ම 300ක් ඒති මදීනාවට පිටමං කරා. එපමණක් නොවේ. තමගේ ජන්ම භූමියෙන් පිට කළා පෞල් පිට අමු අමි මරාන්නේ මිලේච්ඡ ක්‍රියාව රාශක් මොහම්මතුමාට සහාබි මිත්‍රවරුන්ටත් කිවා. ඔවුන්ගේ නිදහස උරුමය අවිශ්වාසිකම් ලබා ගැනීමට නොහැකි වුණා. ඒ යුදවරු ක්‍රිස්තානි ඒ වගේ මුෂ්රිකින්වරුන් කරපු අපරාධ අපචාර අයුක්ති අසාධාරණ ක්‍රියා අසීමිතයි. ඒ પરම්පරාවෙන් උපත ලැබුව අපිටත් ඒ தත්ත්වය උදා වී තිබෙනවා. මේක සුද්ධ කුර්ආන් මෙසේ ප්‍රකාශ කරනවා. ලහන الفසා ෆිල් බර්රි වල් බහර් බිමා කසබත් අයිදින් නාස්. මේවාට කාරණේ කරුණු හොයන තමුන්නාන්සලා කුර්ආන් දෙසට බලන්න. එහි කියා සිටිනවා සුද්ධ කුර්ආන් මහ පොළවේ මහමුදෙත් ඇති වූ ප්‍රශ්න සියලු දේම ඔබ අතින් සිදු වූ වැරදි නිසා සිදු වූ බව සුද්ධ කුරාන් සඳහන් කරනවා අරයන් මෙයා අර කොටස මේ කොටස අර දෙවලින් මේ දෙවලින් ඇති වුණා කියනක සම්පූර්ණ අසත්‍යයි කුරාන් කියන්නේ අප විසින් මෙය අපිට වල හාරා ගත්තා අපි කපාපු වලය අපි වැටිලා ඉන්නවා අපි ගොඩ ගන්න ඕනේ අපි විසින් තමයි අපගේ ගොඩ ගන්න ඕනේ මගේ හිතවත් සහෝදරවනි මුහම්මද් තුමා මේ සත්‍ය උදා වීමට කරුණු තුනක් කිව්වා ඒවා අපි අවධානයට යොමු කළ යුතුයි. බුහාරි මුස්ලිම් සඳහන් වී තිබෙන මෙම හදීස් හදරත් අබූ හුරෛරා රහතන්හු රිවාස් කරනවා. එතුමා මෙසේ ප්‍රකාශ කරන මුහම්මද් තුමා ප්‍රකාශ කළ බව. බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. إذا علمت أمة الدنيا نزعت منها هيبة الإسلام وإذا تركت الأمر بالمعروف والنهي عن المنكر حرمت بركة الوهيم وإذا تصابت أمتي سكتت من عين الله මගේ උම්මත් මගේ මුස්ලිම් මිනිස් සමාජය කවදාද දීනුල් ඉස්ලාම් අත්හරදමා දුන්යාවට ශ්‍රේෂ්ඨතනක් තීලා ඒ මහොත් ස්ථානයක් බවට දුන්යාව කීර්තිමත් ස්ථානය බවට පත් කරමින් අල්ලාහගේ දීන් එපා කියලා තුරන් වී ඒ එයින් පිටවී යනට ඔබට සිදුවන්නේ ඉස්ලාම් ධර්මය ලබා දුන් ගන්්‍ය කීර්තිය ඒ ගෞරවය අපේ උම්මත්ට නැති වෙන බව මහම්මතුමා ප්‍රකාශ කළා. මුස්ලිම් ජනතාව ආගම අතින් සලාත්ය උපවාසයේ ඉස්ලාමී වගකීම් පමා අත්හැරදමා සිටින කොටස් කීප කොච්චර කට්ටියක් විශාල සංඛ්‍යාවක් ඒ අතර ඉන්නවා. එපමණක් නොවේ සමාන අය පංච පාපෙන් පිරි සමාජය බවට පත් වී තිබෙනවා. සමහර කොටස් ශිර්ක කුෆ්‍රි වල රැඳී සිටිනවා. ආගම අත්හරදමා තමන්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුබල ආයුධබල ජනබල ධනබල තුලින් තමන්ගේ ප්‍රශ්නට විසඳීම් ගැනීමට උත්සාහ කරනවා අල්ලාහගේ අනපනත් මහම්මතුමාගේ ආදර්ශම ගමන අනුගමනය නොකර ලෝකයේ තිබෙන ප්‍රශ්නට විසඳුම් ගැනීමට ලෝකයාගේ අදහස් උදහස් අනුව ක්‍රියා කිරීමෙන් සිදු වූ විපත තමයි අද මේ සිදුවලා තිබෙන්නේ කුරාන් මෙසේ ප්‍රකාශ කර සිටිනවා. فإن تنازعتم في شيء فردوه إلى الله ورسوله إن كنتم تؤمنون بالله واليوم الآخر ඔබ අතර යම් කිසි දෙයකින් ප්‍රශ්නයක් ඇති වුණොත් යම් කිසි අදහස් උදහස් වෙනස් ඇති වුණොත් ඔබ වහාම ඔබ යා යුත්තේ අල්ලාහ් හමුවේ අල්ලාහ්ගේ දූතයා මුහම්මද් තුමා තා හමුවේ අල්ලාහ් ගැන අපාය ගැන ඒ පරලෝකන විශ්වාසය ඔබට තිබෙනවා නම් අල්ලා ඔබගේ දූතයාත් තුලින් ඔබගේ ප්‍රශ්න විසඳුම් ගන්න කියාම් මහම්මතුමා ප්‍රකාශ කර තිබෙන වාගේම අල්ලා සුද්ධ කුරානයේ ප්‍රකාශ කරනවා වයිදා තරකතිල් අම්ර බිල් මාරූෆ් වන් නහී අනිල් මුන්කර් හුරිමත් බරකතුල් වහීම් සමාජයේ සත් ක්‍රියාවන් නැතිවීම අපරාධ අපචාර අයුක්ති අසාධාරණ ක්‍රියාවන් පාප ක්‍රියාවන් ඇතිවන අවස්ථාවේදී ඒවා අක්කම ඉවත් කිරීමටත් සත්ක්‍රියාවන් සමාජයේ උදා කිරීමටත් ඔබ කටයුතු කරේ නැත්නම් ඒ දාවා සේවය නැති වුණා නම් මොනවද සිදුවන්නේ හුරිමත් බරකතුල් වහීම් වහී බරකත් නැතිවෙනවා බරකත් කියන වචනයට මුෆස්සිරින් අර්ථ කීපයක් අර්ථකථනය කළා තිබෙනවා මගේ හිතවත් සහෝදරනි මිනිස් සමාජයේ සංවර්ධන අභිවෘද්ධිය නැතිවන අතර මිනිස් සමාජයේ ප්‍රශ්න විසඳුම් ගැනීමට නොහැකිව අල්ලාහගේ බරකත් සම්පූර්ණයෙන් අහිමි වෙනවා කවදාද පාප ක්‍රියාවන් සමාජයේ දරුණු වෙන මිනිස් සමාජයේ සත්ක්‍රියාවන් අහෝසි වුණා නම් මේ තත්ත්වය ඔබට බලා ගන්නට පුළුවන් කියලා මුහම්මතුමා කිව්වා තවද වෛරා තසාබත් උම්මති සකතත් මින් අයිනිල්ලා මගේ සාමීන් සමාදානයේ පිරි සෞභාග්‍ය ජීවිතය ඉස්ලාම් තමා දුන්නා ඒවා විද තමා පක්ෂ ભેද පාට ભેද පන්ති ભેද ಕುಲಭೇದ ಗುಣಭೇದ ವಾದ ಭೇದವಲಿನ್ ಮತಭೇದವಲಿನ್ ඔබ සංගුදබර කරමින් සාමය කඩ කරමින් පවුල් පිට අසල් වැසියන් ඔබගේ ගම් වැසියන් ගත වැසියන් සියලු දෙනාම වෙන් වුණා නම් මොනවද සිදුවෙන්නේ සකත් මින් සකතත් මින් අයිනිල්ලා මගේ උම්මත්ට අල්ලාහගේ රහමත් නැති වෙනවා කියලා මුහම්මද් තුමා කිව්වා අල්ලාහගේ රහමත් නැති වුණා නම් එත් එරලා බලන්ටත් බෑ වතුර සුට්ටක් බොන්ටත් බෑ මේ මහ පොළොවේ අපිට කිසිම දෙයක් නැති වෙනවා. ඔබට උස්ම ගන්න හරි බැරි වෙනවා. අම්මලා තාත්තලා දුව පුතාලා අතර තිබෙන කරුණාවක් නැති වෙනවා. අල්ලාහගේ කරුණාව නැති වුණා නම් මගේ හිතවත් සහෝදරුනි ආගම තුලින් අපගේ වගකීම ඉටු නොකළ නිසා ආගම කියන්නේ පස්වතා වන්දනය කිරීම හෝ අල්ලාහගේ වගකීම් කිරීම පමණක් නොවේ. හුකුකුල් ඉබාදා හුකුකුල්ලා අල්ලාහගේ වගකීම් පස්වතා වන්දනය වගේ අපිට තිබෙන වගකීම් පහම නම් මිනිස් සමාජ වෙනින් කළ යුතු වගකීම තිබෙනවා මුළු මහ ජනතාවට නබිතුමා නබි කෙනෙක් වශයෙන් අල්ලාහගේ රහමත් දායාදයෙන් පහළ වුණා සිංහල මුස්ලිම් දෙරවඩ සියල්ම වස්තුන්ට අහසේ පොළව තිබෙන වස්තුන් පමා මහ මුන්දේ මහ පොළව තිබෙන වස්තුන් පමා සතුන්ට පමා ජීවිතය ලබා දීමට මුහම්මදුමා පහළ වුණේ එනම් මුස්ලිම් ජනතාව මුස්ලිම් නොවන ජනතාවට අපිට වගකීමක් තිබෙනවා බඩගිනි ආවොත් සිංහල බඩේ මුස්ලිම් බඩගිනි කියන්න. අපිට ලෙඩක් ආවොත් සිංහල රට මුස්ලිම් ලෙඩ කියන්න. හැමෝගෙම හොඳ නරක බැලීම ඔවුන්ගේ අන්‍යෝන්‍යතාවයෙන් පරෝපකාරයෙන් කටයුතු කිරීම ඔවුන්ට සමාජ වෙනුවෙන් ඉටීති කළ යුතු වගකීම් ඉටු කිරීම අපගේ වගකීම් මේවා පැහැර යාම නිසා සමාජයේ නොඑක් ප්‍රශ්න මතුවෙන බව ඉස්ලාම් තරයෙන් කියා සිටින් විශේෂයෙන් මේකෙන් අපිට විශාල ප්‍රශ්නේ තිබී තිබන්නේ අද සමාජයට සාමය නැති වෙලා සමාජයේ සහ ජීවිතය නැති වෙලා පෞල් පිට දරුවන් අමුදරුවන් මව්පියන් ඥාති මිත්‍රයන් අතල්වැසියන් ගම්වැසියන් කණ්ඩායම් කණ්ඩායම්සි වෙන් වී තිබෙනවා මේවාට හේතු කිහිපයක් තිබෙනවා එකක් තමයි ඉස්ලාම් ධර්ම අනුකූලව ගමන් නොකිරීම දෙවනු තමයි ඉස්ලාම් මුස්ලිම් අතර තිබෙන සංවිධානය නොඑක් සංවිධාන අපේ අතර තිබෙනවා. නොඑක් සමිති සමාගම් තිබෙනවා. අපි අත්තල මුත්තනම් මුතු මිත්තනම් මේවා ඔක්කොම පාවිච්චි කරේ මිනිස් සමාජයේ අභිවෘද්ධිය සඳහා මිනිස් සමාජයේ සංවර්ධනය සඳහා නමුත් නව යුගයේ අපේ තරුණ තරුණියෝ සමහර කොටසක් මේ සංවිධාන සිය සමාජයේ බෙදා හදා බෙදා දැමීමට ඔවුන් මතභේද ඇති කර සමාජය වෙන් කරන්නට කොන් කරන්නට තමයි පාවිච්චි කර තිබෙන්නේ මේ සත්‍ය උදා වුණ නිසා අපි හතර සමාවෙන්න තිබුණා. අපි ඇතුල් ප්‍රශ්න ගුග්ග වුණන් පස්සේ අපි යන්නේ කුෆ්ෆාර් ළඟ අපිට නීතිය හොයලා අපිට ආරක්ෂාව හොයලා ඉස්ලාම් ධර්ම කඩා කප්පල් කරමින් අල්ලා අල්ලාහගේ දූතය ප්‍රතික්ෂේප කරමින් මේ ලෝකයාගේ උත්තර ඔවුන්ගේ තීරණය ගන්ට අපි පිටත් මං කරලා තිබෙනවා. මේ නිසා සිදු සිද්ධිය රාශියක් මගේ හිතවත් සහෝදරනේ පල්ලිය පමණක් නොවේ. පාසල පමණක් නොවේ. අපි සියලු දාම එක්වන සමූහ වශයෙන් ඉටු කරන සියලු අවස්ථාවලදී යම්කිසි කුලප්පමක් ඇති වෙලා තමයි ඒ සමිති සමාගම් සංවිධාන සම අවසන් වෙන්නේ. මගේ හිතවත් සහෝදරවනි මුහම්මද් තුමා කිව්වා මය යහරිමු රිෆ්ක යහරිමු ඛයිර් කුල්ලු. කරුණාව නැති වුණා නම් සාමයට අවශ්‍ය වෙන්නේ කරුණාව. යම්කිසි දෙයක් වැරදි කරන්න පුළුවන් අදහස් උදහස් වැළැස්වෙන්න පුළුවන්. ඒවා ඔක්කොම තමන්ගේට විරුද්ධව කරන අදහස්. මට විරුද්ධව කරන අදහස්. ඉස්ලාමයට විරුද්ධව කරන අදහස් කියලා උන් මරන්ට, උන්ට ගහන්න බනින්ට යොත් මනා සිදු වෙන්නේ අපි අතර තිබෙන සාමය කඩවෙනවා, කරුණාව නැතිවෙනවා. කරුණාව කවදාද නැතිවෙනවාද? ඒ අවස්ථාවේදී යුහිරිමුල් ඛෛර කුල්ලු ඔබට අල්ලාහ් පහල කිරිතන භාග්‍යයන් සියලුම ඔබට අල්ලා පහළ කිර සම්පත්තියෙන්ම අහිමි වෙනවා. ඔබ වන්දනය කරන්නට පුළුවන්. උපවාසය, සලාතය, zakat, හජ්ජ, දාන ධර්ම ඔක්කොම කරලා තිබෙන්න පුළුවන්. නමුත් සාමයේ සමාජයට ලබා දීම වගකීම පරිලෙ. ඒ සාමයේ කඩකනොත් ඔබගේ වන්දන සියලු දේම අහිමි වෙනවා. ඔබට අල්ලා භාග්‍ය ඛෛරාත් සියලු දේම අහිමි වෙන බව මුහම්මද් ප්‍රකාශ කළා. එපමණක් නොවේ. මුහම්මද් තව අවස්ථාවේදී ප්‍රකාශ කළා බංක්ලෝට් වෙච්චි මිනිහා කවුද කියලා දන්නවද? මනිල් මුෆ්ලිස් සහාබිවරුන් කිව්වා මල්ලා දිර්හම් වලා මතා තමන් තමන් සතු වස්තු තමන්ගේ කාසි මුදල් අහිමි වීම තමයි බංක්ලෝට් කාර්යය කියලා කිව්වා. එහෙම නෙවෙයි. වන්දනීය උපවාසය zakat දාන ධර්ම ආගම අකටයුතුකම කරලා අවසන් කළ ස්වර්ගය අපේක්ෂා කරන පුත්කලයන් ඉන්නවා. ඔවුන් සාමය කඩ කරමින් සමාජයට සංඩු දබල කරලා අසත්‍ය අසාධාන අයුක්ති ක්‍රියා අපරාධ අපචාරෝකම කරලා සමාජ බිඳ දෙම්මා ඔවුන් තමයි බංගලෝට්කාරයෝ ඔවුන් අවසාන දිනේ පරලොවේ අල්ලාහගේ අධිකරණ දිවෙනවා මේ සාමේ කඩ කරලා සමාජයට හිරිහැර හිංසා පීඩ කරපොක්කම එනවා මේ මිනිහා මේ සාමේ කඩපු කරපු නිසා වන්දිකවන්ට ඕන ඉල්ලීමක් කරනවා අල්ලාහගෙන් අල්ලා ඔවුන් සියලු දෙනාටම වන්දි දෙවලා දෙනවා පින් කරලා සත්ක්‍රියාවන් කළා මහ කදුමන් හම්බු කර සියම පින් ඔක්කම වන්දි ගෙවලා ඉවරයි ඔහුගේ සලාත් ඇතිවරයි සෞමත් ඉවරයි හජ්ජත් ඉවරයි දාන ධර්මත් ඉවරයි ඔක්කම ඉවරයි අන්තිමේදී තුරිහත් පින්නා අල්ලා මහමතුමා මෙසේ ප්‍රකාශ කරා ඔහු බංග්ලෝට් කාර්ය වෙලා අමල් ඉබාදත් නැතුවම මා කහඳුමෙන් උස්සාගෙන ආපු සියලුම පින් අහිමි වෙලා ඔහු පුච්චා දමන පුලිස්සා දමන නිරයට තල්ලු කරනවා කියලා මහමතුමා කිව්වා. සාමේ කඩ කළ පුත්කලයන් අවධානක අවධානය යොමු කළ යුතුයි. අල් ෆිත්නතු අක්බරු මිනල් කතල් ෆිත්නා කුලප්පම් කරන්නේ ඒක මිනිසෙක් මරන්නට වඩා අපූර්දායක සිද්ධියක් කියලා මහමතුමා කිව්වා. සමාජය තුල ඔබ කුලප්පමක් ඇති කරනවා නම් සමාජය තුල උමනා නැති අයුක්ති අසාධාන වැඩවල් කරනවා නම් ඒවාට ඔබට දිය යුතු දිය යුතු ඉතා උතුම් දඬුවම් දණ්ඩනේ තමයි ඔබට නිරය කියලා මුහම්මද් තුමා කිව්වා ألا أخبركم بأفضل من درجة الصيام والصلاة والزكاة والصدقة قالوا بلى قال صلاح ذات البين فإن فساد ذات البين حالقا رواه الترمذي මහමතුමා කිව්වා ඔබගේ කරන සනාතයට වඩා සෞමයට වඩා සදකාවට වඩා උතුම් දෙයක් තිබෙනවා නම් සමාජයේ සහෝදරත්වයේ ඇතිකර සාමය ඇති කිරීමට කරන පරිත්‍යාග කියලා මහමතුමා කිව්වා. සමාජයේ කුලපම් ඇති කිරීම සමාජයක් නැති කිරීමට සමානයි කියලා කිව්වා. මගේ හිතවත් සහෝදරවනි මහමතුමා මෙසේ කියපු මහමතුමා කියපු කරනට සර හල් තල්ල ලෙස शुद्ध कुरान में से प्रकाश करनवा मन कतर नफ्स बिखैर नफ्सिन औ फसाद फिल अर्द वकअन्नमा कतर नास जमीआ वमन अहिया कअन्न मा हयन नास जमीआ මිනිසෙක් මරලා දාන එක මිනිස් සමාජයේ කුලප්පන් ඇති කිරීම මේ දෙකම ලොකු වරදයි මේ මිනිසෙක් මරලා දානක මිනිස් සමාජයේ කුලප්පන් ඇති කිරීම එක මිනිහෙක් මරලා දෙන්න නම් මිනිස් සමාජයේ තියෙන මිනිස් වර්ගය සම්පූර්ණයෙන් මරා දැමීමට මරණයට පත් කිරීමට සමානයි කියලා කිව්වා. අද අපේ රටේ කෝටි දෙකී කෝටි දෙකක් ජනතාව ජීවත් වෙනවා. සමස්ත ලෝකෙමේ කෝටි 700ක් ජීවත් වෙනවා. මගේ හිතවත් සහෝදරවනි කෝටි 500ක මරා මිලේච්ඡ කරලා ලේවක් කරපු සමානයි සහෝදරත්වය බිඳ දමා සමාජයේ සාමය නැති කිරීම කියන මහමතුමා ප්‍රකාශ කළ තිබෙන වාක්‍යයෙන් කුර්ආන මේ කරුණ ඉදිරිපත් කරනවා මිනිසෙකුට ජීවිතය ලබා දීම සාමය ඇති කරලා සමාජයට ජීවිතය ලබා දීම මිනිහෙක් නෙවෙයි මිනිස් සමාජයටම ජීවිතය ලබා දීමට සමානයි කියලා සුද්ධ කුරාන් සඳහන් කරනවා. බගේ හිතාසනේ දරුණු පාප හතරක් තිබෙනවා. ඒකෙන් එකක් තමයි කුකුල් වාලිදයින් මව්පියන්ට වගකීමේ ඉටන කරන අපරාධ කිරීම කතිඅතුර් රහම් පෞල් ජීවිතය කඩාකප්පල් කිරීම අල් ෆිත්නතුම් බයිනන් නාස් මිනිස් සමාජය තුළ කුලප්පන් ඇති කිරීම ෂාරිබුල් හම්ර මද්දරයෙන් පාවිච්චි කිරීම බරපතල දඬුවම් කුලප්පන් ඇති කිරීම ඒක මිනිහෙක් නෙවෙයි පල්ලියට එන හැම මිනිහෙක්ම පාසලට හැම දරුවෙක්ම සමාජයේ තිබෙන සමිති සමාගමේ හැම මිනිහෙක්ම කුලප්පන් බලන් අයින් වෙලා ඉන්න දෙන්නේ දේවස්ථානෙත් එපා දෙයොත් දෙයියොත් එපා කියලා අහින් වෙලා ඉන්නේ. මගේ හිතවත් සහෝදරවනි මේ වාගේ සමාජයක් තිබුණා අසරක් හසත් කෝත්‍ර අතර. අසරක් හසත් කෝත්‍ර කියන ආරිත්ගේ දරුවන් දෙන්නා. යමන් රගරේ ඒ දරුවන් දෙන්නාම සුළු ප්‍රශ්නකට ගහගත්තා. ඒ ප්‍රශ්න පෞල් ප්‍රශ්නේ බවට පත් කරගත්තා. පෞල් කෝත්‍ර ප්‍රශ්නෙට බස්සාවා. කෝත්‍ර දෙකම ගහගෙන ගහගෙන ගිහිලා අවුරුදු 120ක් යුද්ධ කරන්නේ අසීමිත අප්‍රමාණ ජන කොටසක් නැති වුණා ජීවිතයෙන් අයින් වුණා මේ ගැන සුද්ධ කුර්ආන් කියනවා මේ දෙදෙනා අතර සිදු වූ මේ සිද්ධිය අවුස් හදර කෝත්‍ර අතර ඉස්ලාම් ධර්මයේ වළඳ ගැනීමට මඟ පෙන්වීම හිදායත ඇති කළා ඔවුන් ඉස්ලාම් ධර්මයේ පිළිගත්තා ඔවුන්ගේ සිත් තුළ අපි කරුණාව දයාව එක්සස් භාවය ඇති කළා කාල 30ක් ගහගෙන බැලගෙන ක්‍රෝධ විරෝධය ඇති කරගෙන හිටියෝ ඒ ගෝත්‍ර දෙදෙනාම පන් පසුව ඔවුන් ජයගත්තාම් ඔවුන් සහෝදත්‍ය වුණාම් ගෝත්‍ර දෙකම එක්සස්ව එක්සිස්ව වුණාම් යහූදී නසාරවරු අරාබි ලෝකයට ගහනකොට මේ අවුස සතජ බලවත් සේනාව තිබුණා ඔවුන් වෙන් වූ නිසා ඔවුන් යහූදී නසාර ඔවුන් යට කරගත්තා කවදාද ඉස්ලාම් ධර්මයේ වැළඳගෙන සාමෙන් සමාදානයේ සෞභාග්‍ය ජීවත් වූ කාලයේදී මුල් ලෝකෙම හොල්ලන්ට පුළුවන් ශක්තිය බලය අවුරස් කද කෝතෙට ලබා දුන්නා. මක්කා මදීනා නගන පමණ යහූදී නසාරන්ගේ කුමන්ත්‍රණ තියෙනවා අහෝසි කළා. මුළු සසනමක්කම කර ඉස්ලාමයේ ආරක්ෂා කළා. මේ ගැන සුද්ධ කුර්ආන් මෙසේ ක්‍රියා කර සිටිනවා. වාතස්මු බිහබිලිල්ලාහ් ජමීඅන් වලා තෆරකූ. ඔබ ඔක්කම එක්සත් වෙන්න එක්සිත් වෙන්න. ඔබ කිසිම විටක වෙන් වී යන්න එපා. අල්ලාහගේ නියමත් ගැන ඔබ සිහි කරන්න ඉන් කුන්තුම ආදං ෆල්ල බයින කුලූබිකුම් අවස් කස කෝත්‍රය වෙන් වී සිටියා පුරෝධේ ක්‍රෝධේ කරගෙන හිටියා ඔබට අල්ලාහගේ නීමත් කොහොමද ලැබුණේ කියලා කල්පනා කරන්න ඉස්ලාම් ධර්ම තුලින් සහෝදරත්වය ඔබට ඇති හිමි කරා ඔබ නිරයේ ලං වී සිටින අවස්ථාවේදී පුච්ඡාදමන පුලස්සාදමන නිරයෙන් ඔබ බේරා ගත්තා කියලා සුද්ධ කුරාන් සඳහන් කරනවා මේ අවස් කජ කෝත්‍රයෙන් අපිට පාඩමක් තිබෙනවා. ඊ අවස් කෝත්‍ර එම් පාඩමක් තිබෙනවා පණිවිඩයක් තිබෙනවා අපිත් ඒ પરම්පරාවේ ආපු කට්ටිය තමයි අපි අතරත මේ වාගේ වේද වාද වේද තිබෙනවා නම් මේ කටයුතු වල අපි වෙන් වී වෙනස් වී යන නිසා තමයි අල්ලාහගේ රහමත් බහවත් ඇති නැති උනේ අල්ලාහගේ රහමත් බරකත් ඇති වුණා නැති වුණා නම් මොනවද සිදුවෙන්නේ අහසෙන් පිට වෙන වතුර ඒ රහමත් වර්ෂාව අවාම වර්ෂාවට මිනිසාට දඬුවම් දඬන වශයෙන් වර්ෂාව ඇති වෙනවා මිනිසා අතර තිබෙනම් අන්‍යෝන්‍යතාවයේ පරෝපකාරය නැතිවනම් ඔවුන් අතර කුරෝධය විරෝධය ඇති වෙනවා. සමාජය අපි බලන්නේ භයානක තත්වයෙන්. මුහම්මද් තුමා කිව්වා ඉන්නල්ලාහ මයික හයිද කුන්තුමා මුතබස්සිකීන බිසුන්නති. මගේ ජීවිතය අනුගමනය කරේ නැත්නම් මම ජාතියන ආගම් කුල කෝතින සමග ජීවත් වූයේ ජීවිතය අනුගමනය නොකරේ නම් ඔබට සිදුවන්නේ ෆයිල්ලම් තමස්සක්කු බිසුන්නති ෆල්ලාහි සල්ලිතුමල්ලාහි වහෆිකුම් ඔබ තර්ජන කරම් බය කරම් ඔබ යටහත් කරම් ඔබට හිංසා පීඩා ඇති කරන සමාජයක් බිහි කරනවා ඒකයි දැන් බිහි වෙලා තියෙන්නේ කවදාද අපි අස්තන මුත්තන අපගේ සහාබි මිත්‍රවුන් ලෙස ඉන්න අල්ලාහ මයිකුම් හයිතුමා කුන්තු මුතමස්සිකීන බිසුන්නති මුහම්මද් තුමාගේ අඩිපාරේ අකුරට ඉටි කරමින් එතුමාගේ ජීවිතය අනුගමන කරමින් ප්‍රශ්න විසඳුම් ගන්නව නම් ඔබ අතර අල්ලාහ ඉන්නව ඔබ සමග ඔබට ජයෙන් ජය ලැබෙනවා කියලා මුහම්මද්තුමා කිව්වා. අබ්දුල්ලා ඉබ්න අබ්බාස් රලියල්ලාහු තාලා තුමා ඒ තරුණයාට මුහම්මද්තුමා හොඳ පණිවිඩයක් කිව්වා. හොඳ උපදෙස් ලබා දුන්නා. මගේ තරුණයා සහෝදරයා අල්ලාහගේ අනපනත් ඉටු කරන්න අල්ලාහ ඔබට ගරු කලයි ගරු කරයි. අල්ලාහගේ වගකීම් ඉටු කරන්න ඔබට අල්ලාහ ආරක්ෂා ලබා දෙයි. ඔබ සනීපෙන් ඉන්නකොට අල්ලාහ සිහි කරන්න. ඔබ යම්කිසි කරදරයකට වාජරුණාන ඒ අවස්ථාවේ අල්ලාහ් උපට උදව් කරයි. අල්ලාහ් වසී කරයි. මුළු ලෝකෙම එක්වලා ඔබ ගහන්න ගියත් පහර දෙන්න පටන් ගත්තත් ඔබ අල්ලාහ් අතර ඉන්නවනම් අල්ලාහ් සමග ඉන්නවනම් ලෝකයාට කිසිම දෙයක් කරන්න බෑ. ආණ්ඩු බල ආයුධ බල ජන බල මොන බල වේග තිබුණත් ඔබ අල්ලාහ් අතර තිබුණනම් ඒ තනි ඒකත්වයේ දරන අල්ලාහ් දෙවියන් එක්කෙනෙක් ඇතීම් මුළු ලෝකෙම කෝටිගන් ජනතාව මෙල්ල කරන්න පුළුවන් ශක්තිය බලය තිබෙනවා. ඔබ අල්ලාහ් වෙන්වී මුළු කෝටි ගණන් ජනතාවත් ආයුධ බල ආණ්ඩු බල ජන බල තිබුණා. අල්ලා ඔබට නැති වුණා නම් මුළු ලෝකෙම ඔබට ගහලා බැනලා ඔබ නැති කරන අතර ඔබට අල්ලාගේ චෝදනා වේදනා අල්ලාගේ කෝපේ සාපේ ලක්වන බව මුහම්මතුමා කිව්වා. මගේ හිතවත් සහෝදරවනි මේ අවස්ථාවේදී මම කියන්න කැමැතියි ඉන්න අල්ලාලා යුගයිරු මා බි කෝමින් හත්තා යුගයිරු මා බි අන්ෆුසිහිම් මුහම්මතුමා මෙසේ ප්‍රකාශ කළා. මොනවාද කිව්වේ? සමාජයක් වෙන් වෙන තුරු අල්ලා ඒ සමාජය වෙන් කරන්න. අපි දැනට තිබුණ සත්‍ය අපි දන්නවා. අපි වෙනස් වෙන්න ඕනයි. වෙනස්කමක් ඇතිව කරන්න ඕනයි කියන අදිස්ථාන අභිප්‍රාය තුලින් අපි වෙනස් වෙන්න අපි අදිස්ථාන කරගත්තොත් මේ අල්ලා ඔවුන් වෙනස් කරලා ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරන බව සුද්ධ පුරාණ සඳහන් වෙනවා. එනම් අපගේ අත්තල මුත්තල කොහොම ජීවත් වුණාද? ඒ සාම ජීවිතය අපි පටන් ගමු. මේ රටේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාව අපි සුළු ජාතික වුණත් හරි මහ ජාතික අපිට සංග්‍රහ කරන මේ රටේ ඉඩකඩම් ලබා දී පල්ලි ලබා දී ආගමික කටයුතු ලබා දී අපේ උරුම නිදහස ලබා දී සිංහල රජවරුන් කාලේ අති උත්තම ස්ථානයේ අපි හිටියා කවදාද මේ ඔක්කොම විඳ වැටුණාද අද තත්ත්වය වෙනස් වුණා අපි භයානක ත්‍රස්තවාදියෝ මූලධර්මියෝ අන්තවාදියෝ බොරු කියන්නෝ කුලප්පංකාරයෝ හොඳ නම් ටිකක් අපිට කියලා තියෙනවා. මේ වාගේ කෝපයේ සාපේ තිබෙන නම් කියලා තියෙනවා. අපි බලන්න එක සැක පිට බලන්න සත්‍ය පුදාවේ තිබෙනවා. මුහම්මද් තුමා එතුමාගේ සහාබි මිත්‍රවරුන් ඒ වගේ මේ එතුමාගේ අනුගාමිකයන් අපි අස්සල මුස්සල ඔක්කම මහජාත්කම් බැලුවේ අවංක පුත්කලයන් අවංක වෙළඳකරුවන් අවංක ගනුදෙනුකරුවන් අවංක අවංක අසල්වැසියන් නම්බු කරන්න පුළුවන් අපේ දේපල උන්ට පරිත්‍යාග කරන්න උණයි කියලා පන්සලේට පිහිටහනම් මුස්ලිම් ජාතිකයන්ට පල්ලිය හදන්න දුන්නා. මහා මීරාමකන් පල්ලියට දුන්නේ පිටිපස්සේ තිබෙන අස්කිරි පන්සලෙන් දුන්නේ. පල්ලිය නඩත්තු කිරීමට පඩිවස පඩිවසයෙන් මුදල් හදල් වලින් උදව් කරපු පල්ලිවලක් තිබෙනවා. මේ තරම් උදව් උපකාර කිරීමට උදුනේ අල්ලාහ් උන්ගේ සිත් තුළ කරුණාව දයාව ඇති වුණා. කවදාද ඊමාන් ඉබාදත් තුලින් ගමන් කිරීමෙන් අල්ලාහව ගගකීමීට කිරීමෙන් නිශ්චිකම නිසකම සහාබි මිත්‍රවන්ට ලැබුණ අජයග්‍රහණය ඒ විජයග්‍රහණ අපිට ලැබෙනවා සියලුම ප්‍රශ්න විසඳීම විසඳීම අපගේ උරුමය නිදහස ලබා ගන්නට පුළුවන් එනම් අපි සියලු දෙනාම අල්ලාහගේ මාර්ගයේ ගමන් කිරීමට අදිෂ්ඨාන කරගනිමු අල්ලාහ දෙවියනේ ඔබ අපහට කරුණාව දයා පහල කරනමුනව අපේ පාප ක්‍රියාවට සමාව දෙනු මෙනව எங்கள் குற்றம் குறைகளை மன்னித்தல்வாயாக எங்களுக்கு ஹிதாயத்தல்வாயாக எம்மளுக்கு ஏற்பட்ட பிரச்சனைகளின் கரைச்சல்களை நீக்கியல்வாயாக நிம்மதியாக சந்தோஷமா இந்த நாட்டு முஸ்லிம்கள் வாழக்கூடிய சூழலை உருவாக்கி தந்தல்வாயாக ஆமீன் யாரபுல் ஆலம் For more lectures, visit slhub.com.